දෙදස් පන්සට කවන්න හදපුේ ඇමැත්තුමා මේ වගේ දේවල් කිවමින් මට මතක් කරන්න ඕන ඉතිහාසය මොකක්ද කියලා. දහස ලබාගත්ත දවසින්දන් ආණ්ඩු හතක් පාලනය කරපු දෙදස් හතරේ දෙසම්බර් මාසයනකම් මේ බාණ්ඩාගර බිල්පත්වල සම්පූර්ණ වටිකාම බිලියන් දෙසිය පණහයි. සේ තමයි මේක හය හතර ගුණයකින් වැඩි කරේ. දෙදස් එකොලෑ හයසිය පණහ තියෙනක අටසිය පණහ වුණා. ඊට පස්සේ මේ දෙදස් පහලවේ ජනවාරි මාසය අටවෙනි තක්කල් අපට කිසිම ටෙන්ඩරයක් නැතුව කැමිනට අනුමැතියක් නැතුව මෙතෙක් තුර අනතුර ගිය අවුරුද්දේ අපට ගෙවන්න තියෙන ඌට ක්‍රියාතුලින් ඇවිල්ලා තියෙන ව්‍යාපෘති වල වටිනාකම බිලියන් 670යි. අප මේ වගේ දෙයක් ගන්න තියෙන්නේ ගිය අවුරුදු කන්දරාවක තියෙන පවු ටික ඉදිරියට ගෙනියන්න තියෙන නිසායි.